शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි තත්තේ අම්පි ධම්මං සරණං ගච්ඡාමි තත්තේ අම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධෙන් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා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 ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා අනුනය පටිඝ විද්ධංසනී ඉත්තා නිත්තේසු සත්ත සංඛාරේසු සමප්පවත්ති උපේක්ඛා පාරමිතාති සද්ධාවන්ත පින්තුනි උදෑසන මේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ චර්යා පිටක අටුවාවෙහි උපේක්ඛා පාරමිතාව විග්‍රහ කරන ධර්ම පාඨය මේ තුලින්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 එසේ දැඩිව මනසෙහි පිහිටලා තියෙන කෙලෙස් ධර්ම පාප ධර්ම ඛණ්ඩණය කරන්නට, කපා හරින්නට, විද්ධංසනය කරන්නට ප්‍රමාණවත් තරම් ශක්තිමත් වූ යහපත් කුසල ධර්මයන් අපේ මනසේ පුරුදු පුහුණු කරගන්නට ඕනේ. ඒ කෙලෙස් නසන්නට උදව් කරගන්නා කෙලෙස් නසන්නට උපකාර වෙන ඒ කුසල ධර්ම වලට කියනවා පාරමිතා ධර්ම කියලා.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 අද අද දවසේ අපි නිවන් අවබෝධ කරනවා නම් අද දවසේ අපි කෙලෙස් ධර්ම ප්‍රහාණය කරනවා නම් අද දවස තුල මේ ධර්මතා කෙලෙස් නසන්නට අවශ්‍ය ප්‍රමාණයට මතු කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අද දවස තුල කෙලෙස් නසන්නට අවශ්‍ය ප්‍රමණින් ඒ කුසල ධර්ම අවදි කරගන්නට දියුණු තියුණු කරගන්නට අපි සමත් නොවෙනවා නම් තව දවස් කිහිපයක් හරි ඒ සඳහා උත්සාහ කරන්නට වෙනවා.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 ඒ ඒ තරම් ඉක්මනින් ඒ තනත්තාට කෙලස් නසන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදු බව පතන බෝසත්වරුන්ට පමණක් නොවේ නිවන් දකින්නට මේ භවයේ නිවන් දකින්නට අදාදම නිවන් දකින්නට උත්සාහ කරන හැම දෙනෙකුටම ඒ උත්සාහය සඵල වෙන්නට නම්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 ඊත්තානිත්තේසු සත්ත සංඛාරේසු සමප්පවත්තේ ඉෂ්ට වූත් අනිෂ්ට වූත් සත්ත සංස්කාරයන් කෙරෙහි සමව පවතින්නට පුළුවන් හැකියාව. ඉෂ්ටානිෂ්ට කියලා කියන්නේ පෙනතුනි අපි අරමුණු ගන්නා දොරටු පහක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය වශයෙන්. අපේ ඇසට අපි කැමති ප්‍රියමනාප රූප අරමුණු වෙනවා. ඒවට කියන ඉෂ්ට රූප කියලා.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 Taman කැමති අරමුණු ඉෂ්ට අරමුණු ලැබෙනකොට ඒවා ප්‍රසාදනීය ආකාරයෙන් වැළඳ ගන්නට, පවත්වා ගන්නට, සංරක්ෂණය කරන්නට, නඩත්තු කරන්නට, Taman වෙත පවත්වා ගන්නට උත්සාහවත් වෙනවා. අනිෂ්ට අරමුණු පැමිණෙනකොට දුරු කරන්නට, බැහැර කරන්නට, ප්‍රතික්ෂේප කරන්නට, ගැටෙන්නට, පලා යන්නට, ඉවත් කරන්නට උත්සාහවත් වෙනවා.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 විතින් විත සත්ත්ව సంతානය තුල ඉස්මතු වෙනවා. නමුත් නිවන් දකින්නට යන ගමනේදී කෙලස් ප්‍රහාණය කරන්නට ධර්ම උත්සාහයේදී ඒ ක්ලේශ ධර්මයේ ඛණ්ඩණය කරන්නට නම් මේ ඇලීම් ගැටීම් නිර්මාණය වෙන්නේ කුමක් නිසාද? ඒ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 සත්තු සිව්පාව වගේ ලෝකයේ පිළිබඳව අවදිමත් බවක් නැතුව අවබෝධයක් නැතුව වෙන්නට යන අනතුරු ගැන යහපත ගැන වැටහීමක් නැතුව Tamanta වැටහෙන හැටියෙන් ඔහේ ලෝකයේ පවත්වාගෙන යනවා ලෝකයේ තුල මොනවා වෙනවාද කියන අවදිමත් බවකින් තොරව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 තම තමන්ගේ ජීවිත ගැනත් කල්පනා කරලා බලන්න දරුවෙක් නැති වුනහම තමන් කැමති දෙයක් තමන්ට අහිමි වුනහම අප්‍රියයන් සමග එක් වුනහම ප්‍රියයන්ගෙන් වෙන් වුනහම ජීවිතයේ අපේක්ෂා නොකරන දුක් කරදර බාධක පැමුණුනහම යම් සන්තාපයක් මනසට දැනෙනවා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 ගැනීම. අපි ජීවිතේ හුඟක් සංසන්දනය කරන්නේ සුදුසු දේවල් එක්කලා නෙමෙයිනේ. නුසුදුසු දේවල් එක්ක, කෙලස් වැඩෙන දේවල් එක්ක, වික්ෂිප්ත බව අසහනය ඇති වෙන දේවල් ගැන, ඊර්ෂ්‍යාව මතුවෙන දේවල් ගැන තමයි අපි ජීවිතේ ගොඩක් වෙලාවට සසඳන්නේ.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 උනන්දුවෙන් උපක්‍රමශීලීව කරුණා මෛත්‍රියෙන් වරද පෙන්නලා ඒන් ගලවා ගන්නට උත්සාහ කරනවා විනා ඔවුන්ගේ ජීවිත අපට ඕන හැටියට කනපිට හරවන්නට අපට පුළුවන් කමක් නැහැ. ඒ සඳහා වෙහෙසෙන්න වෙහෙසෙන්න ගැටීම, ਸੰతాපය දියුණු වෙනවා. මේ කාරණේ වටහා ගන්න වටහා ගන්න පුද්ගලයන් පිළිබඳව මදහත් වූ උපේක්ෂාවෙන් දකින්නට උපේක්ෂාව නැමැති ගුණය වඩවා ගන්නට පුළුවන්.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 මෙන්න මේ විදිහට ත්‍රිලක්ෂණ වශයෙන් දැකීම කෙනෙකුට ජීවිතයේ බොහෝ කොට උපේක්ෂාව ඇති කරගන්නට උදව් වෙනවා. එහෙමනම් මෙතෙක් වෙලා මේ අසු දහම් කරුණු සිහියේ පවත්වාගෙන නොඑක ආකාරයෙන් ජීවිතය පිළිබඳව හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් පත්‍යේක්ෂා කොට බලමින් මදහත් භාවය ඇති කරගෙන ලැබූ manussත්වය අර්ථවත් කරමින් පාරමී ගුණධම් වඩන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා